මේක නිෂ්පාදනය කරන නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන ආයතනක් තියෙනවානේ. වෙලාවට ගත්තාම මේ ඉස්කාගාරවල එහෙම ඒගොල්ලන්ට හොඳ රස්සා දීලා වැඩියෙන් පඩි ගෙවලා ඒ වගේ තියෙනවා. දැන් අපි එකක් තමයි මේකේ නීත්‍යානුකූල නිෂ්පාදනය කියලා එකක් තමයි භාවිතය අඩු කරපහම මේ ලංකාවේ ක්‍රමක්‍රමයෙන් මේකේ නිෂ්පාදනයත් අඩු වෙගෙන යයි. අපේ ඉන්න හුඟක් ස්වේච්ඡා සංවිධාන මේගොල්ලොත් එක ටිකක් සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. නීති රාමුව ඇතුළත ක්‍රියාත්මක වන වැඩපිළිවෙලේදී ඒකට ඒගොල්ලන් එක්ක වැඩ කරන්න ඕනේ නීති අනුකූලව. රටේ රජයට බදු ගෙවන ආයතන ටිකක් විදිහටනේ මේගොල්ලෝ නීති අනුකූලව කරගෙන යන්නේ. ඒකෙදී අපි සබ්බායෙන් වැඩ කරනවා ඒගොල්ලෝන්ව දැනුවත් කරනවා මේකේ සේවක මණ්ඩලය දැනුවත් කරනවා සහ මේකෙන් මිනිසුන්ට වෙන හානිය. ඉතින් ඒ වගේ මට්ටමකින් අපි ඒවා ව්‍යාපාර ටිකක් අඩු කරගන්නත් මේකේ එක කොටසක් විතර වැඩ කරගෙන යනවා.